පතිනාමෙන්ති තේඛනන්ති පින්වත්නි අදත් පොය දවසේ කෙරෙන ධර්ම දේශනාවයි මේ ආරම්භ කරන්නේ අද භාවනා ගැන පමණක් නෙමෙයි අපි මේ අද ලබාගෙන තිබෙන අවස්ථාව පිළිබඳව කාරණා ටිකක් විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේක හැම දිනාටම පොදු කාරණාවක් ශීල භාවනාදී ගුණ වැඩුවත් නැතත් කවුරුත් හිතට ගත යුතු කාරණා ටිකක් තමයි මේ ධර්ම දේශනාවේදී කියෙන්නේ හැමදෙනා මේ කරුණ තේරුම් අරගෙන මේ තමන් ලබාගෙන තිබෙන අවස්ථාව පිළිබඳව තේරුම් අරගෙන වහවහ සීලාදී ගුණධම් පුරලා හිතං ඉක්මනින් නිවන අවබෝධ කර ගැනීමට වෑයම් කරන්නට ඕන. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා ලාභාවෝ භික්කවේ සුලද්ධංගෝ භික්කවේ කනෝවෝ පටිලද්ධෝ බ්‍රහ්මචර්ය වාසාය මේ විදියට වදාන මහණෙනි නුඹලාට උනේ ලැබුණේ මහත් ලාභයක් නුඹලා මහත් යහපත් ලැබීමක් තමයි දැන් මේ ලබාගෙන තියෙන්නේ. මොකද්ද ලැබීම? කනෝ වෝ පටිරද්දෝ බ්‍රහ්මචර්ය වාසාය. බඹසර විසීමට අවස්ථාවක් ලැබී. බ්‍රහ්මචර්ය කියලා කියනවා මේ ශාසනයේ ශීල සමාධි ප්‍රඥාවල. හේමනන්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් කියන්න පුළුවන් බ්‍රහ්මචර්යා කියලා. මේ බ්‍රහ්මචර්යාව පිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒක තමයි ෂණය කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දේශනා කළේ. ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. මහණෙනි නුඹලාට ලොකු ලාභයක් ලැබිලා තිබෙනම යහපත් වූ ලැබීමක් ලැබිලා තිබෙනම මොකද්ද මේක? සීල සමාධි ප්‍රඥා කියන බ්‍රහ්මචර්යාව පිරීමට නියම අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ඒක තමයි මේ ලාභය යහපත් වූ ලැබීම. එහෙම දේශනා කරලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ වදාරනම මනුස්සලාභං ලද්ධාන සද්ධම්මේසු පවේදිතේ යේඛණං නාධිගච්ඡanti අතිනාමෙන්ති තේඛණං මනාකොට දේශනා කරන ලද ධර්මයක් පවතින කාලය මනුෂ්‍ය ලාභයක් ලබාගෙන මනුෂ්‍ය සම්පත්තියක් ලබාගෙන ඒ තමන් ලබාගත්තු මනුෂ්‍ය සම්පත්තිය ෂණය අවබෝධ කරගන්නේ නැතිනම් තේරුම් ගන්නේ නැතිනම් ඒ අය මේ තමන් ලබාගත්තු අවස්ථාව ඉක්මමා යන්න වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ඵල ප්‍රයෝජන නොලබන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාරණා සරල නිසා වැඩි දීර්ඝ වශයෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනම බහූහියක්ඛනා බුත්තා මග්ගස්ත අන්තරායිකා කදාචි කරහති ලෝකේ උපපඤ්ඤන්ති තථාගතා නිවන් මඟට අන්තරාය කර බොහෝ අක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒවා ගැන ඉදිරියේදී විස්තර කෙරෙනම ඒ නිවන් මඟට අන්තරාය කර නිවන් මගේ යන්න බැරි නිවන අවබෝධ කරගන්නට බැරි අනවස්ථා අක්ෂණ බොහොම බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. කදාචි කරහචි ලෝකේ uppajjanti tathagata. ඊ타මත්ම කලාතුරකින් බොහෝම කාලයකට පස්සේ තමයි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා. මේක බොහොම කලාතුරකින් වෙන දෙයක්. ඒ සූවිසි බුදුවරයන් වහන්සේලා ගැන බැලුවත් එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ තවත් බුදු කෙනෙක් පහළ වෙන්නට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගත වෙලා තියෙනවා. මේ මගේ අති දීර්ඝ කාලයක් ගත වුණාට පස්සේ තමයි නැමත බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝම කලාතුරකින් තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම පමණක් නෙවෙයි සම කරුණු රාශියක් තියෙනම ඒවා ගැන ඉදිරියේදී කියලා දෙනම මෙන්න මේව ලැබුවහම ඒක තමයි නිවන් මාගේ යන්න අවස්ථාව. ෂණය කිව්වේ ඒකයි. අනේ ෂණය වරද්දා ගත්තොත් එහෙම මහ විපතක් වෙනවා. කලින්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට මේ විස්තරය දේශනා කරනවා. ඉද භික්කවේ තතහගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධ අරහත් වූ සම්මයක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් පහළ වෙන්න කියලා කලින් වදාලා කොහොම හරි කොච්චර කාලයකට පස්සේ හරි බොහොම කලාතුරකින් මේ අරහත් වූ සම්මයක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා ඊළඟට ධම්මෝච දේශීයති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධගාමි සුගතප්පවේදිතෝ ඒ තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා දේශනා කරන ධර්මයේ ස්වභාවය තමයි මේ පද වලින් විස්තර කරන්නේ ධම්මෝච දේශීය ධර්මයේ දේශනා කරන චතු සත්‍ය ධම්මෝ දේශීය චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි දේශනා කරන්නේ හැම බුදුවරයන් වහන්සේලාගේම කියනවා තමන් වහන්සේම ඔසවාගත්ත දේශනාවක්. ඒකට කියනවා සාමං සාමුක්ඛංශික දේශනාව කියලා. ඒ සාමුක්ඛංශික දේශනා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයට කියන නමක්. මෙතර ධම්මෝච දේශීයත කියන පද වලින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේලව පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කළේ. ඕපසමිකෝ ඕපසමික කියන්නේ කිලේශ උපසම කරෝ කෙලෙස් සංසිඳීමට හේතු වෙන එක. ඒ ධර්මය කෙලෙස් සංසිඳවාලීමට හේතු වන ධර්මයක් තමයි. අන්නේ විදිය ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පරිනිබ්බානිකෝ පරිණිරවාණයට සුදුසු ධර්මයක්. පරිණිරවාණ දෙකක් තියෙනවා තමන්ගේ අතීත කර්ම බලයෙන් හටගත්ත පංච උපාදානස්කන්ධයේ පවතිද්දී සේරම කෙලස් ටික පමණක් ප්‍රහාණය කරලා දාන සම්පූර්ණයෙන්ම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒකට කියනවා අර ජීවිතයේ තියෙන නිසා උපාදිශේෂ පරිණිරවාණ ධාතුව කියලා. එහෙම කෙලෙස් ප්‍රහාණය කරලා තමන්ගේ අවශ්‍ය පවත්නාකල් ඉඳලා පිරිනිවන් පාන ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. ඔය පරිනිර්වාණ ධාතු දෙක මෙතන අදහස් කරන්නේ උපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ කෙලස් පරිනිර්වාණය සඳහා උන්වහන්සේ දේශනා කරන ලද ධර්මය පිළිපැද්දාම ඒ මගේ ගමන් කළාම සේරම කෙලෙස් ප්‍රහාණය වෙලා ඒකයි පරිනිබ්බානිකෝ කියලා කියන්නේ. ඒ විදිය ධර්මයක් තමයි දේශනා කරන්නේ. ඊළඟට සම්බෝධ ගාණය මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම සම්බෝධගාමී ධර්මයක් දේශනා කරන්නේ චතු මග්ග ඥාන සම්බෝධගාමී මේ සතර මාර්ග ඥානය උපදවා ගැනීමට හේතු වන අවබෝධ කර ගැනීමට හේතු වන ධර්මය තමයි සම්බෝධගාමී ධර්මය කියන්නේ. මෙන්න මේ විදිය ධර්මයක් තමයි මේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරන්නේ. සුගත පවේදිතෝ කියන වචනේනොත් ඒ බුදුරජාණන් වහන්සේම සුගතයාණන් වහන්සේම දේශනා කළා කියන තේරුම එනවා. ඉතින් මේ පදමාලාම ගැන අපි දැන් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ වෙලා අරහත් වූ සම්්‍යක් සම්බුදුරජාණන් පහළ වෙලා මේ විදිය ධර්මයක් දේශනා කරනවා. ඕපසමිකෝ සේරම කෙලෙස් සංසිඳල යන ධර්මයක්. පරිනිබ්බානිකෝ සේරම කෙලෙස් ප්‍රහාණය කරන්නට පුළුවන් ධර්මයක්. ඒ වගේම සම්බෝධගාමී සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඥාන උපදවා ගැනීමට හේතු වන ඒවට ශක්තිය ලබා දෙන ධර්මයක්. සුගතප්පවේදිතෝ. සුගතයන් වහන්සේ දේශනා කළ ධර්මයක්. මෙන්න මේ විදිහ මේ අවස්ථාවක් තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා අපි කෙටියෙන් සලකා බලනකොට නිවන් මඟ පෙන්වා දෙනම නිවන් මඟ පිළිබඳව ධර්ම දේශනා කරනවා ඊළඟට මොකද අයංච පුද්ගලෝ නිරයන් uppannෝ ඔන්න යම්කිසි පුජ්‍යලයක් නිරය උපදිනවා නිරය කියලා කොටසක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවානේ. ඔය අවීචි මහා නරකය ආදී 136ක් නිරයන් තියෙනවා කියලා. මේ කෙනෙක් කවුරු හරි සත්‍යයක් නිරයේ උපදිනවා. එහෙම උපදුනහම මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා මේ විදිය ධර්ම දේශනා කරනවා නිවන් මඟ පෙන්න දෙනවා එයාට පුළුවන් ද නිවන් මගේ ගමන් කරන්න මහා දුක් විඳින සත්‍යය මග්ගස්ස අන්තරායිකා කියලා වදාළ ඒකයි ඒක අක්ෂණයක් නිවන් මාගේ ගමන් කරන්නට බැරි අක්ෂණයක් තමයි. මේ නිරයේ ඉපදීම කියන එක. ඊළඟට තිරච්ඡාන යෝනින් uppannෝ තිරසං ජාතිය උපදිනවා. මේකනම් අපට දකින්න පේන්න තියෙන එකක් තමයි. එය බල්ලෝ බලල්ලෝ ගවයෝ ආදී සත්තුන් තිරසං සතු. තවත් ඉන්නා නොයෙක් විවිධාකාර තිරසං සත්ත්ව පක්ෂීන් ආදී වූ විවිධාකාර සත් ඒකට කියනවා තිරිසන් අපාය කියලා. මේ තිරිසන් වෙලා ඉපදුනහම ඒකෙන් ගොඩ එනවා කියන එක නම් ලේසි පාසු වැඩක් නෙමෙයි. සිය දහස් ලක්ෂ වාර ගණන් මැරිලා ඒ තිරිසන් જાතියම නැවත නැවත උපදිනවා. අපායක් වෙන්නේ ඒකයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලාර කලින් කියාපු හැටියට කෙලෙස් සංසිඳවන නිවන් මඟ දේශනා කරනවා. දැන් මේ පුජ්‍යලයා තිරිසං සත්‍යයක්. අන්න එයාට නිවන් මාගේ ගමන් කරන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කළ පාරිලෙයක ඇතා බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකොට පසුපස ගමන් කළා. ගමේ කෙළවරටම ගියා. වනයේ කෙළවරට. ගියහම බුදුරජාණන් වහන්සේ වදාරනවා පාරිලෙවියකය ඔබට ඔයිට වැඩි දෙයක් කරගන්න බෑ. ඒ නිසා ඔබ නවතින්න කියලා. පණ තියනකම් බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන කළත් මාර්ග ඵලයක් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ මොකද උපේක්ෂා සහගත අකුසල විපාක සම්තිරණ කියන සිතෙන් තමයි යොවුන් උපදින්නේ. ඒ જાතියේදී කොහොමදවත් මාර්ග ඵලයක් ලබන්නට බෑ. කුසලයක් කළත් ඒක ඥාන සංප්‍රයුක්ත වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ නාගයෙක් ඇවිල්ලා හොරෙන් මහනවා. කවුරුත් දන්නේ නැහැ මිනිස්සු වෙස් මවාගෙන ඇවිල්ලා මිනිස්සෙක් හැටියට මේ ශාසනයේ මහනවා. ඒ නාගයෙන් මැනි අයට අවස්ථා තුනකදී තමන්ගේ ಜಾති අතහරින්න බෑ. මැරෙනකොටත් තමන්ගේ જાතියෙන්ම මැරෙන්න ඕන මෞත් මෛතුන සේවනය කරනකොටත් ඒ જાතිය ඉඳලා මේක කරන්නට ඕන නින්දට වැටුනහමත් ඒ જાතිය ඉඳලාම කරන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් කුටිය හොඳටම නිින්ද ගියා. නිින්ද ගියාම තමන්ගේ අර වෙස්මාර කරපියක පවතින්නේ නැහැ. මහා නාගයෙක් ඉන්නවා කුටිය ඇතුලේ. භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යඥය බය වෙලා කෑගැහුවා. පස්සේ මෙයා ඉක්මනට මිනිස් වෙෂයේ මවාගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ වදාළ නාගය ඔබට ඔහම කටයුතු කරන්නට බෑ ඔබේ උත්පත්තියෙම ඔබේ ඥාන ශක්තිය නැහැ. ඔබ ඔබේ ලෝට යන්න කියලා හිටන් බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඊට පස්සේ නාගයන් මහාන කරන්න තහනම් කළෙත් ඒකයි. ඒ නාග ලෝකේ ඉපදුනත් අර අකුසල විපාක හිතින් තමයි උපදින්නේ. ඥාන සම්පත්තියක් නැහැ. ඒ නිසා ඔහුට මාර්ගයක් ඵලයක් ලබන්නට බැහැ. ඒවට අන්තරාය කරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් උප්පන්නෝ. අර තිරිසන් භවයේ උපදිනවා. දැන් මෙහි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නිවන් මඟට ධර්ම දේශනා කරන ඔක්කම කටයුතු කරනවා නමුත් මේ පුජ්‍යලයා ත්‍රිසං ආත්ම භාවයේ ඉපතිලා අන්න මාර්ගයට අන්තරාය කර අවස්ථාවක් අක්ෂණ කියන්නේ ඒව තමයි අනමස්ථා මාර්ගඵල ලැබීමට අක්ෂණය අයංච පුද්ගලෝ පිට්ටි විෂයන් uppannෝ ඊළඟට പ്രേත ආත්ම භාවයෙහි උපදිනවා. പ്രേත ආත්ම භාවයේ උපදිනවා. ඒ പ്രേත ආත්ම භාවයේ උපදුනහම ඒ අය දුක් විඳින පිරිසක්. විවිධාකාරයෙන් දුක් විඳින පිරිසක් කලාතුරකින් කොටසක් ඉන්නවා මිනිස්යන්ගෙන් ලැබෙන පින් අනුමෝදන් වෙලා සැපවත් වෙනවා. සේරම දුක් විඳින පිරිසක්. ඒ නිසා ඒ പ്രേත යෝනියේ പ്രേත ලෝකේ උපන්නාම ඒ අයටත් පුළුවන් කමක් නැහැ බණ භාවනා කරන්න. නිවන් මාගේ කටයුතු කරන්නට පුළුවන් කමක් නැහැ. ශීල භාවනාදී ගුණධම් පුරන්න පුළුවන් කමක් ඒ අයත් අර කලින් කියාපු අකුසල විපාක සම්තිරණ සිත කියන එකෙන් තමයි උත්පත්ති ලැබන්නේ. ඥාන ශක්තියක් නැහැ. ඒ නිසා ධර්ම දේශනා කළත් බුදුරජාණන් වහන්සේව කොයිතරම් දැක්කත් ඒ අයට හොඳ කුසලයක් උපදවා ගන්න බෑ මාර්ගයක් ඵලයක් උපදවා ගන්නට බෑ ඒ නිසා ඒකත් එක් අක්ෂණයක් හැටියට දේශනා කළා. කොට අක්ෂණය කියන්නේ නිවන් මඟට අන්තරාය කර අවස්ථාවක්. ඒක අක්ෂණයක්. പ്രേතාත්ම භාවය කියන්නේ. ඊළඟට දීඝායකං දේවනිකායන් උප්පන්නෝ දීර්ඝායස ඇති දෙව්ලවක ඉපදී. ඒ දීර්ඝායස ඇති දෙව්ලම කියන්නේ බ්‍රහ්ම ලෝකෙට මේ නම කියන්නේ. බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකයේ අති දීර්ඝ කාලයක් තියෙනවා ආයුෂ. ඒවත් නිකං උපදින්න බෑ. මනුෂ්‍ය ලෝකෙදී ධ්‍යාන භාවනා කරන්න ඕන. ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන උපදවා ගත්ත අය ගැන නෙමෙයි මේ කියන්නේ. දීඝායකං දේවනිකායන් උප්පන්නෝ කියලා ඊට වැඩිය බොහෝ දීර්ඝ ආවිෂ තියෙන දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදීම ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ දීර්ඝායසති ලොව ඉපදීමත් අක්ෂණයක් හැටියට දේශනා කළා. ඒ දීර්ඝායසති ලෝකය කියන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියන මේවත් ඒවා ඉපදුනයින් පස්සේ මේ ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා එම් බුදුරජාණන් වහන්සේ ධර්මයේ අවබෝධ කරගෙන ඊළඟට කාටද ධර්මයේ දේශනා කරන්න කියලා ලෝකයේ දිහා බලවතාලා. කලින්ම බුදුරජාණන් වහන්සේට මතක් වුණේ තමන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ ගිය ආචාර්යවරු දෙන්නෙක් හිටියා. ආලාර කාලාම උද්දකාරාම කියලා. ආලාර කාලාම ආචය ආචාර්යවරයා ආකින්චඤ්ඤායතනේ කියන එක උපදවාගෙන වාසය උද්දකාරාම ආචාර්යවරයා නේව සංඥා නා සංඥායතනේ කියන එක උපදවාගෙන වාසය ඒ අය බොහෝ කාලයක් කෙලස් යටපත් කරගෙන කෙලසුන්ගෙන් ඈත් වෙලා ඉන්නවා ඒ අයට ධර්ම දේශනා කරන්නට ඕනෑ කියලා කල්පනා කරලා බැලුවා. බැලුවහම ඒ දෙන්නම කාලක්‍රියා කරලා ඒ දීර්ඝ ආයුෂ ඇති බඹලව ඉපදිලා. සෝත ප්‍රසාදේ නැ. ධර්ම ශ්‍රවණේ කරන්නට බෑ. මහ විපතක් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අන්‍යය තමයි මේ දීර්ඝායුෂ දේවනිකාය කියන්නේ. තවත් කොටසක් ඉන්නවා මේ හිතේ දොස් දකලා හිත නිසා තමයි සේරම වෙන්නේ කියලා මේ භාවනා කරලා මේ සූපය පමනක් තියෙන අසඤ්ඤ සත්ත්ව කියලා. ඒ අයත් මේකට අහු වෙනවා. ලෝවැඩ සංගරාමේ සිත මිස කය නැති බඹලව සතරකි සිත ඇතිවම කය සිත ඇති බඹ තලයක කියලා තෙන්නලා තියෙන එක තමයි. ඔය දීප් බ්‍රහ්ම ලෝක පහ. අන්නේම තමයි දීර්ඝායස ඇති බ්‍රහ්ම ලෝක හැටියට මෙතන මේ දේවනිකාය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කර බදාළා. ඊළඟට වදාරනවා අයංච පුද්ගලෝ පච්ඡන්තිමේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති. මිලක්ඛේසු අවිඤ්ඤාතාරේසු යත්තනත්ති ගති භික්ඛූණං භික්ඛුනීනං උපාසකාණං උපාසිකාණං මේක තමයි මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශය කියලා කියන්නේ. මිලක්ඛේද කියන්නේ මිලේච්ඡ වූ අවිඤ්ඤාතාරේතු හොඳක් නරකක් කුසලයක් අකුසලයක් තේරුම් ගන්නට බැරි ඊළඟට යත්තනත්ති ගති බික්කෝනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසේ පැමිණීමක් නැති යාමක් වීමක් නැති දකින්න නැති ප්‍රදේශය තමයි මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශය කියන්නේ. ඒ ප්‍රත්‍යන්ත ප්‍රදේශයේ එක ලක්ෂණයක් තමයි ම්ලේඡාය. ඊළඟට අවිඤ්ඤාතාරය යමක් තේරුම් ගන්න හොඳක් නරකක් ධර්මයක් තේරුම් ගන්නට තරම් ශක්තියක් නැහැ. ඊළඟට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසේ පැමිණීමක් හෝ දැකීමක් ආශ්‍රයයක් මනමත් නැහැ. දැන් අර උඩින් කියාපු හැටියට තථාගතෝ ච ලෝකේ uppannoti අරහං සම්මා සම්බුද්ධෝ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ලෝ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා මොකද්ද මේ දේශනා කරන ධර්මය නිවන් මඟ කෙටිය සතර මාර්ග සතර ඵල කියන මේ නිර්වාණගාමිනී මාර්ගය තමයි මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා දේශනා කරන්නේ. එතකොට මේ පුජ්‍යලයා ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපදිලා ම්ලේඛෝ යමක් තේරුම් ගැනීමට ශක්තියක් නැති භික්ෂ භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සූපිරිසේ පැමිණීමක් දැකීමක් නැති අන්‍ය ප්‍රදේශයක ඉපදිලා. එතකොට ඒක අක්ෂණයක්. දැන් නිරය ගැන කිව්වා, තිරසං ජාතිය ගැන කිව්වා, പ്രേතාත්ම භාවය ගැන කිව්වා, දීර්ඝාශාති දිව්‍ය දේවනිකාය ගැන කිව්වා ඊළඟට ප්‍රත්‍යන්තපදේශ මේ කාරණා පහක් අවස්ථා පහක් දැන් කියලා කියනවා මේ කොතන ඉපදුනත් හිටියත් අර බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ තිබුණට මේ අයට තේරමක් වෙන්නේ නැහැ ප්‍රයෝජනයක් ලබන්නට බෑ. අක්ෂණ කියලා කියන්නේ ඒකයි. තනේ අනවස්ථාව කියන එක. ඊළඟට සෝච හෝති මිත්‍යා දිට්ඨිකෝ නත්ති දින්නම්. දැන් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉන්නම අර මුලින් කියාපු හැටියට සතර මඟ සතර ඵල උපදවා ගැනීමට සුදුසු කෙලෙස් ප්‍රහාණය වෙන ඒ ධර්මය දේශනා කරනවා මේ පුජ්‍යලයා මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා නත්ති දින්නම් නත්ති හුතං නත්ති සුකට දුක්ඛතානං ඵලං විපාකෝ නත්ති මාතා නත්ති පිතා ආදි වශයෙන් දුන් දෙයෙන් විපාකයක් නැහැ පුද පූජා කරන දෙයෙන් විපාකයක් නැහැ කුසල කුසලයන්ට විපාකයක් නැහැ මෙලවක් නැහැ පරලවක් නැහැ මව කියලා කෙනෙක් නැහැ පියා කියලා කෙනෙක් නැහැ යහපත් ධර්මයේ ආબોධ කරගෙන දේශනා කරන පිරිසක් නැහැ මේ ආදී වශයෙන් මේ මිත්‍යා දෘෂ්ටියටපත් වැරදි සංකල්පනාව කුසල කුසලයන් විශ්වාස නොකිරීම අනේ විදියට උපන්නාම අර මුලින් කී හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාට මේ තනත්තාට වැඩක් වෙන්නේ නැහැ. ඇයි එයා පිළිගන්නේ නැහැ? දැන් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙත් ඔය සත් ශාස්ත්‍රූවරු කියලා පිරිසක් හිටියා. වැරදි දෘෂ්ටි කියලා 62ක් තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉඳද්දිත් බුදුරජාණන් වහන්සේවත් ඒ ධර්මයවත් පිළිගන්නේ සමහර වෙන වෙන වත්තිරුව ගෝවෘත්තය සුනක වෘතය ආදී දේවල් විවිධ වැරදි කල්පනාවල් වැරදි දෘෂ්ටි අරගෙන වාසය එහෙම වාසය කළාම මොකද වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා නිවන් මඟ දේශනා කළාට ඒ තැනත්තාට මේ නිවන් මගෙන් ඵල ප්‍රයෝජනයක් නැහැ. මාර්ගඵලයක් ලබන්නට පිළිවෙලක් නැහැ. ඒකට අන්තරාය කරයි. ඒක තමයි යක්ෂණ කියන්නේ. ඒකට අන්තරාය කරයි. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ඉඳෙද්දී හොඳ පලාතක හොඳ විදිහට උපදිනවා. මිනිස්සෙක් වෙලා උපදිනවා. ඒ උපන්නට සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ ඒලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්භාසිතානං අත්තමඤ්ඤා මේ විදියට උපදිනවා. ජලෝ කියන්නේ මේ ජඩ වූ. ඒලමුගෝ කියන්නේ මේ තෙලතලු. තෙල ටිකවත් කටේ රඳවා ගැනීමට තරම් එයාට ඥාන ශක්තියක් නෑ. හුස්ම යනවා එනවාද කියලාවත් එයාට දැනුමක් නෑ. එයාට හොඳ නරක තේරුම් ගන්නට බෑ. න පටිබලෝ සුභාසිත දුභාසිතානං අත්ථමඤ්ඤාති. හොඳ නරක දේවල් පිළිබඳව මේ අයට තේරුම් ගන්නට බෑ. ඒ විතරක් නෙමේ අන්ධය ඇස් දෙක අන්ධ වුණාම උත්පත්තියෙන්ම එයාටත් තේරුම් ගන්න බෑ මේ හොඳ නරක. ගොළුව වුණාම බොහෝ සෙයින් ගොළුවන්ට කන හෙන්නෙත් නැහැ. ඔහුටත් මොනවත් තේරුම් ගන්නට බෑ. බිහිර වුණාම ඒ අයටත් මේ ධර්මයෙන් වැඩක් නැහැ අහගන්න බෑ. තව ඉන්නවා අගහානක කියලා. මේ ඥානේන්ද්‍රිය ගන්ධ සුවඳ දැනෙන්නේ නැති අය. පණ්ඩක කියලා කොටසක් ඉන්නවා ලිංග විපර්යාසයටපත් වෙච්ච අය. උබතෝ ව්‍යංජනක කියලා. මේ දෙපැත්තම ස්ත්‍රී පුරුෂ දෙපැත්තම ක්‍රියා කරන අය. නපුංසක ස්ත්‍රී පුරුෂ භාවයක් නැති මෙන්න මේ වගේ මෙන්න මේ විදියට ලෝකෙ පහළ වෙනවා උපදිනවා මේ බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා අර මුලින් කියාපු හැටියට නිවන් මඟ දේශනා කරනම සතර මාර්ග සතර ඵල උපදවා ගැනීමට හේතු වන යහපත් වූ ඒකායන මාර්ගයේ දේශනා. එහෙම දේශනා කළාට මේ පුජ්‍යලයෝ මෙහිම වෙලා. අක්ෂණ කියන්නේ ඒකයි. තව ඉන්නවා මන්ද බුද්ධිකයෝ. සමහර ගෙවල් වල උපදිනම මන්ද බුද්ධිකය. මන්ද බුද්ධික අනාථ නිවාස පවා තියෙනම ඒවා ඉන්න තමන්ට මේ කැමැටිකවත් ගන්න නුමනක් නැහැ. තරුණ තරිණිය ඉන්නම කුංචි දරුවන්ට වාගේ කවන්නට ඕන. කන ටිකවත් ගන්න නුවණක් නැහැ. තිබ්බතන ඔහේ ඉන්නවා. මේ විදිහට ඒ මන්ද බුද්ධිකත් මේකටම ඇතුළත් වෙනවා. ටිකක් බුද්ධිය අඩු පිරිසකුත් ඉන්නවා. දැන් මන්ද බුද්ධිකම නෙමෙයි අපේ මේ මිනිස්යන් අතර ඉන්නවා යමක් තේරුම් ගන්නට බැරි යමක් කියා දුන්නාම තේරුම් ගන්න බැරි බුද්ධිය මදියයි. ඒ අයටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට බෑ. එතකොට දැන් මෙතන කාරණා හතක් කියවුණා. අක්ෂණ හතක්. ඊළඟට අටවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා ධර්ම දේශනා කරනවා ඒ ධර්ම දේශනා කළාට මේ කියන ලද මේ කාටවත් ඇයින් ඵල ප්‍රයෝජන ලබන්නට බෑ. හොඳට ඥානවන්තව හොඳ පලාත්වල ඉපදිලා ඉන්නවා. ඥානමන්තයි කියන හොඳ නරක හොඳට තේරුම් ගන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා ධර්ම දේශනා කරනවා. ධර්මයේ නැහැ. නිවන් මඟ නැහැ. ඒකට තමයි අර අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. මේ ඉන්න පුජ්‍යලයා ඥානවන්තයි කියාදෙන යමක් හොඳට තේරුම් ගැනීමට පුළුවන්කම තියෙනවා නමුත් ධර්මයේ දේශනා කරන්න ඒ පුළුවන්කම තිබුණට ධර්මයේ ආબોධ කරගන්න බෑ ධර්මයක් නැතුව. ඒ නිසා අන්න ඒකත් අක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා දැන් මෙතන කාරණා 8ක් කියවුණා. අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන්නේ මෙන්න මේකට තමයි. මේ කාරණා වලට හසු වුණාම මාර්ගයක් ඵලයක් ලබන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බහෝහි අක්ඛනා සත්තා මග්ගස්ස අන්තරායක මේ නිවන් මගට අන්තරාය කර අක්ෂණ බොහෝ දේශනා කළා බුදුරජාණන් දැන් මෙතන කාරණා 8ක් කියවනවා මේ කාරණා අටෙන් කොයි එකකට හරි අහුණානම් ඒ පුජ්‍යලයාගේ නිවන් මඟට අන්තරාය කර කාරණයක් වෙනවා. කෙටියෙන් කියනම නම් ඔහුට නිවන් මාගේ ගමන් කරන්නට හැකියාවක් නැති වෙන. කාරණා 8යි. මේ කාරණා 8ෙන් මිදුනහම තමයි නම මන ෂණ සම්පත්තිය කියලා කියන්නේ. දැන් මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාලේ ලාභාවෝ භික්කවේ සලද්ධංග භික්කවේ කනෝ පටිලද්දෝ බ්‍රහ්මචර්ය වාසා මහණෙනි නුඹලට උනේ විශාල ලාභයක් යහපත් වූ ලැබීමක් ලබලා තියෙන්නේ මොකද්ද බ්‍රහ්මචර්යාව පිරීමට නිවන් මාගේ ගමන් කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා අටෙන්ම මෙදිලා ලැබෙන අවස්ථාව තමයි ෂණ සම්පත්තිය නවමන ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් පින්වත්නි මේ කාරණාව ගැන ඩිංගක් කර හිතලා බලන්න. මේ අය නිරයට වැටිලත් නැහැ. තිරිසංජාතියට ගිහිල්ලත් නැහැ. ප්‍රේතය වෙලත් නැහැ. දීර්ඝායස බ්‍රහ්ම දේවනිකාය වලට ගිහිල්ලත් නැහැ. ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපදිලත් නැහැ මිත්‍යා දෘෂ්ටික වෙලත් නැහැ මන්ද බුද්ධිකේ ආදීන් වෙලත් නැහැ මේ කාරණා හතෙන්ම මිදිලා ඊළඟට අටවැරි කාරණාවයි කියන බුදු කෙනෙක් මේ ලෝ පහළ නොවීම කියන එක ඒකත් නෑ බුදු කෙනෙක් ලෝ පහළ වෙලා එතකොට මේ කාරණා අටම අපට අද සම්පූර්ණ වෙලා කියලා. එහෙම සම්පූර්ණ වෙලා තිබෙද්දී මේ ගැන කිසිදුම සැලකිල්ලක් නැතුව ගණනකට ගන්නේ නැතුව ශීලාදී ගුණධර්මයන් පුරන්නේ නැතුව වාසය කරනවා නම් කොයිතරම් ඛේද ජනකද සතරම් අභාග්‍ය සම්පන්න මෙච්චර සම්පත්තියක් ලැබිලා ඒ සම්පත්තියෙන් ප්‍රයෝජන ලබන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාට වදාරනවා මහණෙනි මේ මහා පෘථිවිය එකම ජලස්කන්ධයක් වෙනවා මුහුදු ප්‍රදේශයේ පමණක් නෙවෙයි මුළු මහත් පෘථිවියම එකම ජලස්කන්ධ මෙහෙම එකම ජලස්කන්ධයක් වෙලා තිබෙද්දී මේකට වැටෙනවා වියදණ්ඩක් අර ගවයින් හාන්න දෙන්න එකට බැඳගන්න අඟල් තුන හතරක පමණ විස්කම්බේ ඇති හිල් විදපු අඩි 4ක් 5ක් දිග ලීයක් මේ මහා ජලස්කන්ධයට මේක වැටෙනවා. මේක ඉතින් සල නගිනකොට එහාට වීසි වෙනවා මෙහාට වීසි වෙනවා නගිනීර බස්නාහිර උතුර දකුණ ආදි වශයෙන් හැමතැනටම පැද්දි පැද්දි වීසි වෙවි තියෙනවා. ඉතින් කනකස්බාව කියන එකා එක ඇහැයි පෙනෙන්නේ කයි කනකස් බෑවා කියන්නේ අවුරුදු 100කට 1000කට සැරයක් තමයි උඩට මතුවෙනවා කියලා කියනවා. මතුවලා හිටන් අර වියසිදුර තියෙන හිලට ඇහැ තියලා අහස බලනවා කියන එක මහණෙනි සිදු වෙන්න පුළුවන්. ස්වාමීනි ඒක සිදුවෙන්න බැරි දෙයක්. නැහැ මහණෙනි මේක සිදුවෙන්න පුළුවන්. නමුත් මේට වැඩිය උඟක් දුෂ්කරයි දුර්ලභයි නියම මනුෂ්‍ය සම්පත්තියක් ලබනවා කියන එක. මෙහි කියමුණාර ප්‍රත්‍යන්ත ප්‍රදේශ වලින් බෙන්වෙච්ච මිත්‍යා දෘෂ්ටි ආදී ඒවට නොගිය යමක් තේරුම් ගැනීමට ඥාන ශක්තිය ඇති බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය සම්පත්තියක් ලබනම කියන එක අර කාරණේට වැඩිය ඊ타ත්ම දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චිච්ඡෝ මනුෂ්‍ය පටිලාභෝ ඊටාම දුෂ්කරයි මේ කියන ලද හොඳ මනුෂ්‍ය ප්‍රතිලාභයක් ලබනවා කියන එක. එතකොට පින්වත්නි දැන් අපට මේ හොඳ මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබිලා තිබෙනවා. සියලු අංගෝපාංග වලින් යුක්ත වටිනා මනුෂ්‍ය ප්‍රතිලාභය ලැබිලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කස්සිදං සම්ඛේ භූතං යං ලෝකස්මින් සුදුල්ලභං මනුස්ස පාටිලාභෝච සද්ධම්මස්සච දේශනා අලං වායමිතුං කත්ථ අත්ථකාමේන ජන්තුනා තස්සෙදං සම්මුඛේ භූතං යං ලෝකස්මින් සුදුල්ලබ අය කලින් කියා දුන්න හැටියට ඊ타මත්ම දුර්ලභ වූ මෙන්න මේක ලැබිලා තිබෙනවා. මනුෂ්‍ය පටිලාභෝච්ච සද්ධම්මස්සච දේශන. බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙලා ඉන්න බව කලින්ම කියලා දුන්න බුදුරජාණන් වහන්සේත් ලොව පහළ වෙලා ඉන්නම ඊළඟට අර කලින් කියාපු ඇටියට ඊටාම දුෂ්කර දුර්ලභ මනුෂ්‍ය සම්පත්තිය ලැබිලා තිබෙනවා මේ කාරණා තුනම ඊටාම දුර්ලභ කාරණා තමයි කදාචි කරහති ලෝකේ uppajjanti තථාගතා කියලා වදාළේ බොහෝම කලාතුරකින් පහළ වෙන තථාගතයන් වහන්සේ ඒකත් ලැබිලා තිබෙනවා. ඊළඟට අර ඊටාම දුෂ්කරයි කියලා දේශනා කළ මනුෂ්‍ය සම්පත්තියත් ලැබිලා තිබෙනවා. ඊළඟට ඊටාම දුෂ්කර වූ සද්ධර්ම ශ්‍රවණයත් ලැබිලා තිබෙනවා. මේ කාරණා ටික ඔක්කොම සම්පූර්ණ වෙනවා. ඒ නිසා අලං වායමතුං තත්ථ අත්තකාමේන ජන්තුන තමන්ගේ ජීවණුම තමන්ගේ અભිවෘද්ධිය කැමැති ඥානමන්තයා මේ ඔක්කොම කාරණා ලැබිලා තිබෙද්දී වෑයම් කරන්න වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. වෑයම් කරන්න වටිනවා. ඇයි මේ ඔක්කොම කාරණා සම්පූර්ණ ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනයේදීම ඵල ප්‍රයෝජන ලබන්න වෑයම් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සම්බෝධගාමී කියලා වදාළේ. හතර මාර්ග ඥානය පහල කර දෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ ලබාගෙන තිබෙන සියලු අංගෝපාංග වලින් යුක්ත අවස්ථාවේ ව්‍යායාම කරන්නට වටිනවා මොනවටද ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වෙන්නට ඕන වෑයම් කරන්නට ඒ වෑයම් නොකළොත් එහෙම Tamante ඒව ලබන්න තිබුණට ලබන්න පින ශක්තිය තිබුණට ලැබෙන්නේ නැහැ. වෑයම් නොකළොත් ලැබෙන්නේ නැහැ. දැන් අප අතරේ ඉන්න පුළුවන් හොඳ පින්වන්තය නමුත් බණ භාවනාදී කටයුතු වලට යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ බෑ යෙදෙන්නට ඕන. යෙදিলা කටයුතු කළාම තමයි අර කලින් කියාපු හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නට පුළුවන් වෙන්නේ. පින්වත්නි දැන් මෙච්චර වෙලාවක් කියලා දුන්නේ මේ අෂ්ට දුෂ්චක්ෂණයන් පිළිබඳව ඒවට හසු වුණාම මග්ගස්ස අන්තරායිකා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා ඒ නිවන් මාගේ ගමන් කරන්නට බෑ. ඒක කාටත් වැටහෙන කාරණා. එහෙමනම් නිවන් මාගේ ගමන් කරන්නට අවශ්‍ය කරන පදනම වටාපිටාව ඔක්කොම සකස් වෙලා තියෙනවා. මේ කියන ලද කාරණාටෙන්මත් මිදිලා බුදුරජාණන් වහන්සේ වදාළ සම්බෝධගාමී කියන සතර මාර්ග ඥාණය පහල කර ගැනීමට හේතු වන ධර්මයක් අපට ලැබිලා තිබෙනවා ඉතින් මෙච්චර සම්පතක් ලැබිලා තිබෙද්දී ඒ සම්පතෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව නොසලකා හරිනමනම් ගණනකට නොගෙන නිකා ඉන්නමනම් මේකේ වටිනාකම සලකන්නේ නැත්නම් කොයිතරම් අභාග්‍ය සම්පන්න කාරණයක්ද කියලා මේ පින්වතුන්ටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ හිසගෙනගත් පුජ්‍යලයේ ගින්න නිවා ගන්නට උත්සාහවන්ත වෙනවට වැඩියි තමන් ඇඳලා පොරවලා තියෙන වස්ත්‍ර වලට ගිනි ගත්තාම ඒක නිවා ගන්න ගන්න උත්සාහයටත් වැඩියෙන් උත්සාහයක් අරගන්නට ඕන මේ වගේ වටිනා අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ මේන් ප්‍රයෝජන ගන්නට කියලා එහෙම නැත්නම් Tamanට යම්කිසි අවස්ථාවක පසුතැවිලි වෙන්නයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න කිට්ටුව භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගේ දුක සැප බලන්නේ නැතුව තමන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීමට වෑයම් කළා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න ඉස්සෙල්ලා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සැලකලා මේ බුදු ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ පිළිබඳව ලැජිකමක් නැහැ කියලා. හස්සේ ගෙන්නල ඇහුවාම කාරණේ කිව්වා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන්න. එහෙම තමයි මහණෙනි කටයුතු කරන්නට ඕන. වහවහ මේ ජරා මරණ ආදී දුක් වලින් මිදෙන්නට වීරිය වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල අප්‍රමාණ තැන්වල දේශනා කළා කියනවා. ඒ නිසා පින්වත්නි මේ ලබාගෙන තිබෙන මහා සම්පත්තිය නම් වරද්දා ගන්නට එපා. නොසලකා හරින්නට එපා. කොහොම හරි මේ සම්පත්තියෙන් ප්‍රයෝජන ගැනීමට හැමදෙනාම ව්‍යායාම් කරන්නට ඕන. මෙච්චර වෙලාවක් කියලා දුන්නේ අපි මේ ලබාගෙන තිබෙන වටිනා සම්පත්තිය පිළිබඳවයි. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මෙදිලා නාවන ෂණ සම්පත්තිය කෙනෙක් ලබලා ධර්මයක් ලැබිලා හොඳට ප්‍රතිපත්ති පුරලා හිටන් නිවන් මාගේ ගමන් කරන්න පුළුවන් අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට හැමදෙනාම මහන්සි ගන්නට ඕන. උත්සාහවන්ත වෙන්නට ඕන. නොසලකා අරින්න හොඳ නැහැ. දැන් ඉතින් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණේ කළා. ධර්ම ශ්‍රවණේ කිරීමත් වටිනා කුසලයක් ධර්මඥානෙ පහළ කර ගැනීමට හේතු වන කුසලයක් මේ විදිහේ වටින කුසලයක් උපදවාගත් ඒ කුසලයේ පමණක් නෙමෙයි මේ කියා දුන්නු කාරණා ටික හොඳින්ම හිතට ගන්නට ඕන හිතට අරගෙන අප්‍රමාදීව වහවහ මේ ලබාගත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැමදෙනාම වෑයම් කරන්නට ඕන. එහෙම කරන එක්කෙනා තමයි ජය ගන්නේ. ඉතින් දැන් පැයකටත් වැඩි කාලයක් තුල ධර්ම ශ්‍රවණේ කිරීමෙන් ඊතා වටිනා කුසල රාශියක් සිද්ධ කරගත්තා. මේ පුණ්‍ය බලමයි මේ හේතු කොටගෙන හැම දිනාටම මේ ජීවිතයේදීම තව තමත් ගුණ ධර්මයන් වැඩි දියුණු කර ගැනීමට ශක්තිය ලැබිලා ශීල භාවනාදී ගුණ ධම් වඩා ගැනීමට ශක්තිය ලැබිලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා වලට අනුම ඊතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ලබා ගන්නවා